ගිලන් අවස්ථාව කෙනෙකු අසරණ වෙන අවස්ථාවක් දයාව, කරුණාව, අනුකම්පාව පෙරදරි කරගෙන ඒ අවස්ථාවට පිහිටවීම උතුම් සත්පුරුෂ ගුණයක්. ඒ වගේම අනිත් අතට බලනකොට ගිලන් බව තුලින් කෙනෙකුට පුළුවන් මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හරි හැටියට තේරුම් ගන්න. ඒකට උපකාර වෙන්නේ අවස්ථානුකූල ධර්මෝපදේශයයි. බුදු පියාණන් වහන්සේ මෙන්න මේ දෙආකාරයෙන්ම ගිලන් උපස්ථානීය කළ හැටි පෙන්눔 කෙරෙන වටිනා කථාන්තරයක් තමයි අද අපි මාතෘකා කළ ගාථාවට නිදාන කතාව හැටියට දක්වලා තිබෙන්නේ. සවැත් නුවර එක්තරා ශ්‍රද්ධාවන්ත තරුණයෙක් ශාසනීය මහාන වෙලා උපසම්පදා වුණා තිස්ස තෙරුන් නමින් හැඳින්වුණා. මේ තිස්ස හාමුදුරුවන්ට කල්යාමේදී බරපතල ආබාධයක් ඇති වුණා. පොඩි බිබිලි හැටියට ශරීරයේ ඒ කුෂ්ඨ වගේ මතුවෙලා ඒවා ක්‍රමක්‍රමයෙන් ලොකු විසප්පු වෙලා ලොකු ගෙඩි හැටියට බවටපත් වෙලා ඒවා බිඳිලා හැරව ලේ හැරව ගලන්න පටන් ගත්තා මුළු ශරීරෙම තනින් තන සිදුරු ගැහුණා ඒ වගේම සිවුරු අඳන ආදිය ලේ හැරව වලින් බෙරි වුණා එයින් පිටින්ම තෙත් වුණා අන්තිමට මේ උපස්ථායක ඒ සංඝයා වහන්සේලාටත් උපස්ථාන කරගන්න බැරි තරම් තත්වයකටපත් වුණාම අසරණව මේ හාමුදුරුවෝ වැතිර සිටිනවා කාගේවත් උපස්ථානයක් නැතුව ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ලෝකය බලා වදාරනකොට උන්වහන්සේට පෙනී ගියා. එතකොට මේ තිස්ස තෙරුන් වහන්සේ අතරතුර හැඳින්වුණේ පූතිගත්ත තිස්ස නමින්. ශරීරය කුණු වෙච්ච නිසා පූතිගත්ත තිස්ස කියන නම උත්පට බැඳුණා. එතකොට මේ පූතිගත්ත තිස්ස ස්වාමින් වහන්සේව පෙනී ගියා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥාණයට උන්වහන්සේ තේරුම් ගත්තා මේ අසරණව සිටින තිස්ස නමට රහත් වෙන්න උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. නමුත් මේ දැන් තියෙන තත්වයේ හැටියට අමාරුයි. මන්වත් උපකාර වුණොත් ඒ අවස්ථාව ගිලිහිලා යනවා කියලා තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ වැඩම කළා ඒ විහාරයට වැඩම කළා පළමුවෙන් මේ භික්ෂුව ළඟට ගියා නොවේ ගිනිහල්ගෙට ගිහිල්ලා ඒ නාන්න පැන්නුණු කරන පැන් පහසු වෙන්නේ පැන්නුණු කරන භාජනය හොදලා ඒකට වතුර වත් කරලා ලිප උඩ තියලා ඒක රත් වෙනකන් වතුර රත් වෙනකන් උණු වෙනකන් ගිනිහල්ගෙම වැඩ සිටියා ඊළඟට වතුර උණු වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ පැතිර හිටියේ ඒ ඇඳ ළඟට ගිහිල්ලා ඇඳේ කොණක් කිස්සුවා. ඇඳට කොන් දෙකක් තියෙන නිසා ඉතින් අනිත් සංඝයා වහන්සේලා තේරුම් ගත්තා දැන් ඉතින් මේ බුදු පියාණන් වහන්සේ මේ සූදානම් වෙන්නේ මේ මෙක්කියට උපස්ථාන කරන්නේ කියලා. ඒ සංඝයා වහන්සේලා ස්වාමීනි අපි ඒක කරන්නම් කියලා අර ඇඳ උස්සගෙන ගියා ගිනි හල්ගෙට. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලාත් උපකාර කරගෙන පළමුවෙන්ම අර භික්ෂුවගේ සිවුර සෝදලා අවුවේ දාන්න සැලැස්සුවා. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේලා උපකාර කරගෙන බුදු පියාණන් වහන්සේ පැන්වත් කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා සෝදනවා. ওই විදිහට නෑවුවා. ඊළඟට පැන් පහසු කරලා අවසානයේදී ඒ වෙනකොට සිවුර වේලිලා තිබුණා. ඒ කන්දවල අඳනියත් හේදුවා ඒ විදිහට මුණු වතුරෙන් හොදලා ඒක අවුවේ දැම්මා. ටික වෙලාවකින් ඒක වේලුණාට පස්සේ දැන් ඉතින් මේ තිස්ස තෙරුන් වහන්සේට බොහොම පහසුවක් කාලයකට පස්සේ මේ පෑන් පහසු වෙලා කයටත් සහැල්ලුවක් දැනුණා සිතටත් සැනසෙල්ලක් දැනුණා ඒ අඳනේ ඇඳගෙන සිවුර පෙරවාගෙන ඇඳේ දැන් ඉතින් හාන්සි වෙලා ඉන්නවා ඒ හිස්මත්තේ හිස පැත්තෙන් ඉඳගෙන බුදු පියාණන් වහන්සේ ඔන්නේ අවස්ථාවේදී තමයි අපි අර මාතුකා කළ ගාථාව දේශනා කොට වදාළේ අතිරං මතායන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං වැඩිකල් නොයාදීම විඥාණය ඉවත් වූ මේ කය ඉවත දමන ලදුව වැඩකට නැති දඩු කඩක් වගේ පොළොවෙහි වැතිර ගන්නේ කියන අදහසයි ඒ ගාථාව තුල තියෙන්නේ ඒ ගාථාව අහලා ඒ ගාථාව අහලා අර පූතිගත් තිස්ස තෙරුන් වහන්සේ සිව් පිරිසින් බියාපත් රහත් ත්වයටපත් වුණා. අනිකුත් සංඝයා වහන්සේලා බොහෝ දෙනෙක් නොයෙකුත් මාර්ගඵල ආදියට පැමිණියා. ඉතින් ඊළඟට ඒ රහත් වීමත් එක්කම මේ පූතිගත් තිස්ස තෙරුන් වහන්සේ පිරිණිවන් පෑවා. එහෙම සිද්ධි වෙනවා. ධර්මාවබෝධයත් එක්කම ජීවිතයක් කෙලවර වෙන අවස්ථාවල්. නමුත් අර සංඝයා වහන්සේලා ඒ සියල්ල ඒ කිසිවක් දන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ මේ පින්වන් පෑවෙම නැත්නම් අපවත් තුන හැටියට පෙන්වන මේ සංූතිගත තිස තෙරුන් වහන්සේගේ ශරීරය ආදාහන කරවලා ඒ ධාතු වලින් චෛත්‍යයක් බන්ධවන්න සැලැස්සුවා සංඝයා වහන්සේලා ඇහුවා මේ පූතිගත තිස්ස හාමුදුරුව කොහෙද උපන්නේ කියලා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ භූතිගත තිස්ස පිරිණිවන් පෑවා කියලා. රහත් වෙලා පිරිණිවන් පෑවා කියලා. එතකොට මේ සංඝයා වහන්සේලා ආනෝ ස්වාමීනි මේ තරම් රහත් වෙන්න හේතු සම්පත්තිය තිබුණා නම් ඇයි මේ විදියට ශාරීරිය කුණු උනේ? මේ විදියට බිබිලි දාලා මේ සරව වැගිරගෙන මේ විදිය තත්වයකටපත් උනේ. ඊළඟට එපමණක් නොවේ මේ තිස්ස තෙරුන් වහන්සේගේ ඇටපවා බිඳුණා අන්තිම කාලයේදී. මේ ඇට බින්දෙන්න. ඇටත් බින්දිලා හොඳටම ශරීරය ඊටාත්ම භයානක අන්දමින් දිලාපත් වෙලායි තිබුණේ. මේ ඇට බින්දෙන්න හේතුව මොකද? ඊළඟට රහත් වෙන්න හේතුව මොකද කියලා ඔය සංඝයා වහන්සේලා ඒ පිළිබඳ විමසුවාම අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ ඒකට අතීත කර්මය පෙන්වමින් උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ හැම එකක්ම මේ තිස්ස දෙරුණ අතීතයේ කළ කර්මයේ විපාකයි ඒ ප්‍රවෘත්ති හැටියට දක්වන්නේ මෙහිමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ පූතිගත් තිස්ස තෙරුන් කුරුළු වැද්දෙක්ව හිටියා. රස්සාව කුරුල්ලන් අල්ලලා ඒ පොහොසත් අයට එහෙම විකුණනවා. ඒ කුරුල්ලන් විකුණලා ඉතුරු වෙච්ච අය ඊළඟ දවසට තබා ගන්න ඕන නිසා උන් මරලා තිව්වොත් මස් නරක් වෙනවා කුණු වෙනවා කියන හැඟීමෙන් ඒ කුරුල්ලන්ගේ අඬු කඩලා, කකුල් කඩලා, පියාපත් ගලවලා උන් පණ පිටින්ම ඒ තියාගත්තා ඊළඟ දවසට විකුණන්න. ඒ වගේම මරලා ඒ වාරයටත් ගත්තා. එතකොට ඒකයි ඒ අකුසල කර්මය. ඊළඟට ඒ වගේම කොහොම නමුත් ඒ ඒ විදිහේ ජීවිත ගෙව්වට මොකද එක් අවස්ථාවක තමන්ගේ ගෙදරට පින්ඩපාතේ වැඩි රහතන් වහන්සේ නමකට බොහොම භක්තියෙන් යුක්තව දානීය පූජා කරලා පින්ඩපාතේ පූජා කරලා ප්‍රාර්ථනා කළා ස්වාමින් වහන්සේ ලබාගත් ධර්මය මටත් ලැබේවා කියලා උන්වහන්සේත් එසේම වේවා කියලා අනුමෝදන් කළා. අන්නේ කුසලානිශංසයේ රහත් වීමට උපනිශ්‍රය වුණා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. කොට ඕකයි කතාව. මේ කථාන්තරය කීප අතකින්ම අපට ආදර්ශවත්. පළමුවෙන්ම අර බුදු පියාණන් වහන්සේ කළේ ගිලන් උපස්ථානය ගැන අපි හිත යොදන්න ඕන. දැන් මෙතන බුදු පියාණන් වහන්සේට මහා කරුණා සමාපatti ඥාණයට මේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේ පෙනී ගියේ ගිලන් බව නිසාම නොවේ. මේ මහා කරුණා සමාපatti ඥාණයට කෙනෙක් හසු වෙන්නේ බොහෝ විට මේ සංසාර දුකෙන් මුදා ගන්න මිදෙන්න සුදුසුකම් නැති අයයි. දැන් මෙතෙන්දිත් ගිලන් බව පමණක් නොවේ රහත් වෙන්නත් ඒ උපනිෂේ සම්පත්තිය තියෙන නිසා මේ විදිහට පෙනී ගියේ. ඒ බඳු අවස්ථාවල බුදු පියාණන් වහන්සේ බොහෝ විට Tamanම තනියම වැඩම කරනවා ඒ ස්ථානයට. දැන් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ යටත් පිරිසෙන් ආනන්ද හාමුදුරුවත් එකතු කරගන්න නැද්දුව එතෙන්ට වැඩම කරලා ඉස්සෙල්ලාම ගිලන්හලට ගිහිල්ලා ඒ නියම උපස්ථායකගේ ආකාරයෙන්ම භාජනය හොදලා පැන් තියවලා ලිපේ තියලා උණු කරලා ඒ ඔක්කොම කරලා තමයි ඇඳ ළඟට ගියේ ලෙඩාගේ ඇඳ ළඟට ගියේ ඊළඟට එපමණක් නොවේ මේ උපස්ථානය කර ආකාරය පවා අපට උනත් ආදර්ශයට ගන්න වටිනවා රෝගියෙකුට උපස්ථාන කරන ආකාරය අර ඒ ස්වාමීන් වහන්සේගේ සිවුර ඉස්සෙල්ලා හොදලා ඒක වේලෙන් නැරලා ඊළාට පම්පහසු කරලා අවසානයේ අඳනයක් හොදලා ওই විදිහට ක්‍රමානුකූලව ඊටාත්ම ක්‍රමානුකූලව මේ උපස්ථානය කළා ඉතින් මේක තුලින් අපිට ඊළඟට අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට ධර්මයෙන් උපස්ථාන කළා. ඒ ධර්මයෙන් උපස්ථාන කළා මුළු මහත් සංසාර රෝගියම නිවාරණය කළා. අන්න එතකොට ඒ බොහොම වටිනා කතාවක්. මේ වගේම බුදු පියාණන් වහන්සේ ගිලන් උපස්ථානය කළ ඊට තරමක් දුරට සමාන සිද්ධියක් විනය පිටකයේ සඳහන් වෙනවා. අපි මේ කතාවත් මේකට එකතු කරලා ගනිමු කාරණා කීපයක් නිසා. එක්තරා භික්ෂුන් වහන්සේ නමකට තදබල උදරාබාධයක් බඩේ අමාරුවක් හැදිලා ඒ තමන්ගේම මල මුත්‍රයේ ගැලිලා බිම වැටිලා අසරණ තත්වයටපත් වෙලා හිටියා කිසිම භික්ෂුන් වහන්සේ නමක් ඒ භික්ෂුවට උපස්ථාන කරන්න ගියෙත් නෑ අන්න ඒ අසරණව සිටින අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සේනාසන චාරිකාවේ වැඩම කරන අතරේ සේනාසනේ සාරිකාව කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ විකින් විට සංඝයා වහන්සේලා කොහොමද ජීවත් වෙන්නේ කියලා බලන්න වගේ විහාරෙන් විහාරයට වැඩම කරනවා. අන්න ඒ විදිහ වැඩම කරන අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අර භික්ෂුව හිටිය තැනට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ පදාලා ආනන්ද ගිහිල්ලා වතුර අරන් එන්න, පැන් අරන් එන්න අපි මේ භික්ෂුව නාවමු කියලා ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ පෑන් ගෙනාවා බුදු බුදු පියාණන් වහන්සේ පෑන්වත් කළා ආනන්ද ස්වාමීන් වහන්සේ නෑවුවා ඇඟ අතුල් වෙලා නාවල ඉවර වෙලා ඊළඟට බුදු පියාණන් වහන්සේ හිස පැත්තෙන් එසෙව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ පාපැත්තෙන් එසෙව්වා. ඔසවන ඇඳේ ආන්සි කළවා. ඔන්න ඊළඟට තමයි බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා රැස් කරලා මේ භික්ෂුවගෙන් ඇහුවා මොකද මහණ මේ උපස්ථාන කරන්නේ නැත්තේ අනිත්‍යය කියලා. මේ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි මම අනිත් භික්ෂුන් වහන්සේට උපස්ථාන උපකාර කරන්නේ නැති නිසා ඒ භික්ෂුන් වහන්සේත් මට සලකන්නේ ඒ භික්ෂුන් වහන්සේලාත් මට සලකන්නේ නැහැ කියලා. එතකොට මේක අනුව බුදු පියාණන් වහන්සේලා සංඝයා වහන්සේලා රැස් කරලා ඇහුවා මහණෙනි මේ අහවල් විහාරයේ ඉන්නවද ගිලන් භික්ෂුවක් කියලා. එසේ ස්වාමීනි ඒ භික්ෂුවට උපස්ථායකයෙක් ඉන්නවද නැහැ? නැත ස්වාමීනි මොකද ඒ උපස්ථායකයෙක් නැත්තේ කියලා අහුවාම ඒ භික්ෂුව අපටත් උපස්ථාන කරන්නේ නැහැ අපට උපකාර කරන්නේ නැහැ ඒක නිසා අපිත් උපකාර කරන්නේ නැහැ කිව්වා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාලා මහණෙනි නුඹලාට මේ උපස්ථාන කරන්න අම්මලා තාත්තලා මෙතන නැහැ. නුඹලා තම ඔවුනොවුන්ට උපස්ථාන නොකරොත් නොකරනවා නම් නුඹලාට කවුද උපස්ථාන කරන්න වෙන්නේ ඉන්නේ? ඊළඟට ඔන්න එක්තරා ගැඹුරු අර්ථයක් ඇති පාඨයක් බුදු පියාණන් වහන්සේ වදාලා ඒ පාඨය මේ කාලේ නොයෙකුත් ආකාරයට තෝරනවා යෝ ඒක pāli භාෂාවෙන් සඳහන් වන්නේ යෝ භික්ඛවේ මං උපට්ඨයෙය සෝ ගිලාණං උපට්ඨයෙය කියලා මහණෙනි යමෙක් මට උපස්ථාන කරන්නේද හිතෙම ගිලනාට උපස්ථාන කරන්නේය කියලා ඒ පාඨය සමහර කෙනෙක් තෝරන්නේ ගිලනකට උපස්ථාන කිරීම බුදු පියාණන් වහන්සේට උපස්ථාන කිරීම හා සමානීය කියලායි. නමුත් අපට කියන්න වෙන්නේ ඒ විදිය දෙයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා නම් අර වාක්‍යය ඊට වඩා වෙනස්වයි ප්‍රකාශ කරන්න තිබුණේ. එහෙමනම් කියන්න තිබුණේ යමෙක් ගිලනාට උපස්ථාන කරයිද හෙතෙම මට උපස්ථාන කරයි කියලා. අපි ඒක ඒකට හේතුව වශයෙන් දක්වන්නේ එක්තරා ප්‍රකට ධර්මෝපදේශයක් තිබෙනවා ධර්මයේ සඳහන් වෙලා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යමෙක් ධර්මයේ දකීද හේ මා දකි. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. අන්න ඒ වාක්‍ය ක්‍රමය අනුව න්‍යාය අනුව අපි ගත්තොත් මේ අවස්ථාවේදී කිය යුතුව තිබුණේ යමෙක් ගිලනාට උපස්ථාන කරයිද හෙතෙම මට උපස්ථාන කරයි කියලා. අර අපි කිව්ව මුල් අර්ථය නම්. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යමෙක් මට උපස්ථාන කරන්නේද කරන්නේ නම් හෙතෙම ගිලනාට උපස්ථාන කරන්නේය කියලායි. දැන් මේක ටික මේක තවත් පැත්තකින් සමහර කෙනෙක් තෝරනවා මෙතනින් අදහස් කරන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ උපස්ථාන කිරීම හා සමා කවදාවත් සමාන කරන්න බැරිය ගිලනට උපස්ථාන කිරීම, ගිහි පැවිදි ගිලන්නෙකුට උපස්ථාන කිරීම බුද්ධෝත්පාද බුද්ධෝපස්ථානය තරම් ආනිසං සම්පන්න එකක් නෙවෙයි. මෙතෙන්දී අදහස් කළේ බුදු පියාණන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මගේ අවවාදය පිළිගැනීම වශයෙන් මට උපස්ථාන කරන්නේ නම් ගිලනාට උපස්ථාන කරන්නේ කියලයි. ඒ විදිහට තෝරනවා. නමුත් ඒ අමුතුවෙන් වචනක් දාලා එහෙම තෝරන්නේ අපි ටිකක් නැවතිල්ල කල්පනා කරලා බැලුවොත් මේ කතාව අර පූතිගත් තිස්ස ස්වාමීන් වහන්සේගේ කථාන්තරයත් එක්ක සංසන්දනය කළා අපිට මේකේ මේ බුද්ධ වචනේ නියමාර්ථය මතු කරගන්න පුළුවන් වේවි. දැන් අර පූතිගත් තිස්ස ස්වාමීන් වහන්සේගේ කථාන්තරය අපිට පෙනුනේ ඒ රහතන් වන් රහත් වෙන්න උපනිශ්‍රේ සම්පත්තිය තියුණ නිසාත් මහා කරුණා සමාපatti ඥාණයට පෙනී ගිය නිසා බුදු පියාණන් වහන්සේ එතෙන්ති තනියම වැඩම කරලා උපස්ථායකයෙක් එක්කවත් නෙවෙයි තනියම වැඩ කරලා ඒ ඊළඟ උපස්ථාන කටයුතු ආරම්භ කළා. නමුත් මෙතෙන්දි තියෙන්නේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සේනාසන චාරිකාවේ වඩින අතරේ මේ සේනාසන චාරිකාව කියලා කියන්නේ පින්වතුනි අර දැන් දක්ෂ පාලකයෙකු දක්ෂ ගුරුවරයෙකු විසින් කළ යුතු එක්තරා දෙයක්. ඒක කියන්නේ ඒක එක්තරා වටිනා චාරිත්‍රයක්. ඒ කියන්නේ තමන්ගේ ගෝලිය කොහොමද වැඩ කටයුතු කරගෙන ඉන්නේ කියන එක ඔය දැන් හදිසි කඩාපැනීම් වශයෙන් සමහර දෙපාර්තමේන්තු වලත් ඔය ප්‍රතිසංවිධාන කරනකොට කරන්නේ. අන්න ඒ වගේ මෙතන බුදු පියාණන් වහන්සේගේ චාරිත්‍රයක් තිබුණා. නොදන්වාම එමිහිට විහාරෙන් විහාරයට වැඩම කරනවා. එතකොට ඒ තැන්වල සංඝයා වහන්සේලාගේ අඩුපාඩුකම් දැක්කහම ඒවට ඒ ඒ අනුව අවවාද කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් මෙතන තියෙන්නේ. ඉතින් මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වැඩම කරලා අර භික්ෂුන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේගේ උදව්වත් ඇතිව උපස්ථාන කළා. කරලා ඉවරෙලායි ඇවිල්ලා අර විදිහට අවවාද කළේ. අපි ඒක අනුව කල්පනා කරලා බැලුවොත් මෙන්න මෙහෙමයි ගන්න වෙන්නේ. දැන් බුදු පියා මෙතන බුදු පියාණන් වහන්සේ අර ප්‍රකාශ කළ කාරණේ අනුව පේනවා මේ ශාසනයේ මව්පියන් නැති නිසා නුඹලාම තම තමන්ට උපස්ථාන කළ යුතු බව. එපමණක් නෙවෙයි මේ ශාසනයේ තියෙනවා උපාධ්‍යාය සද්ධි විහාරික ආචාර්ය අන්තේවාසික කියලා ගුරු ගෝල යුගල දෙකක්. බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලා අතර මනා පැවැත්ම සඳහා හරියාකාර මේ මේ සංඝ සංස්ථාව ක්‍රියාත්මක වීම සඳහා ගුරු ගෝල මට්ටම් දෙකක් එහෙම නැත්නම් යුගල දෙකක් දක්වලා තියෙනවා උපාධ්‍යායන් වහන්සේ සද්ධි විහාරික ඒ උපාධ්‍යායන් වහන්සේගේ ගෝලයා ඊළාට ගුරු ආචාර්යයන් වහන්සේගේ ගෝලය අන්තේවාසික. මෙන්න මේ දෙගොල්ල අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව දක්වලා තිබෙන්නේ මව් පියා පුතාත් අතර සම්බන්ධතාවක් වගේ පවත්වන්නේ කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පනවා වදාරලා තිබෙන්නේ. ඒ පමණක් නෙවෙයි ඒ සහෝදර හැඟීමකින් යුක්ත සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ඔවුනොන්ට උපකාර විය යුතු උපස්ථාන කළ යුතු හැකකාකාරය බව බුදු පියාණන් වහන්සේ කොතුගු ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට යම් ආකාරයකින් ඒ අය ඒ වගකීම ඉටු කරන්නේ නැත්නම් මොකද්ද සිද්ධ වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ දරුවෝ මේ ඔක්කොම ශාක්‍ය පුත්‍රය සමණයන්. එතකොට මේ දරුවෝ මේ විදිහට හැසිරෙන්නේ නැත්නම් බුදු පියාණන් වහන්සේටම සේනාසනෙන් සේනාසනෙට යමින් විහාරයෙන් විහාරයට යමින් තමන්ගේ උපස්ථායකයත් උපකාර කරගෙන ඊළඟ උපස්ථානය කරමින් යන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි වදාලේ යමෙක් මට උපස්ථාන කරන්නේ නම් ගිලනාට දුපස්ථාන කරන්නීය කියලා. ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ ගිලන් උපස්ථානය ඒ ඒ මෙතන කියවෙන කාරණේ අනුව බලනකොට ගිලන්උපස්ථානයේ බුද්ධෝපස්ථානයේම කොටසක්. බුදුරජාන් වහන්සේට කරන උපස්ථානයේම කොටසක්. ඒ නිසා බුද්ධ බුදුරජාන් වහන්සේට උපස්ථාන කළ කිරීමත් ගිහි පැවිදි ගිරණෙකුට වෙදහෙදකම් කරින් බලින් ඔය උපස්ථාන කිරීමත් එක හා සමානයි කියලා නම් ගන්න බෑ. කොහොම හෝ වේවා. එතකොට මේක තුලින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ඒ ගිලන් උපස්ථානයට දුන්න තැන එපමණක් නොවේ බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ යම් යම් නීති පනවන අවස්ථාවල් වල නොයෙකුත් සහන සලසා දුන්න ගිලනට ගිලානස අනාපත්‍ති කියලා. ඔන්න යම් කිසි නීතියක් පනවල ඉවරලා මේ ගිලන ගැන කල්පනා කරලා ගිලන් භික්ෂුවට එහි ඇවතක් නැත කියලා ඇවත් වලින් නිදහස් කරනවා. තවත් නොයෙකුත් ආකාරයෙන් මේ බුදු පියාණන් වහන්සේ ගිලන් උපස්ථානය පිළිබඳව විනය පිටකයේ එහෙම දක්වලා තිබෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරනවා නියම ගිලන් උපස්ථානයක එහෙම නැත්නම් ගිලණෙකුට උපස්ථාය ගිලන් උපස්ථායකයෙකු හැටියට සුදුසුකම් පහක් දක්වනවා. නියම ගිලන් උපස්ථාන උපස්ථායකයෙකුගේ පළමුවෙනි සුදුකම් මොකද්ද? ඒ ලෙඩාට ඕන කරන බෙහෙත් සකස් කරලා දෙන්න පුළුවන්කම තිබෙන්න ඕන. බෙහෙත් යොදා යෙදීම පළමුවෙනි කාරණය. දෙවෙනි සුදුසුකම ඒ ලෙඩාට සප්පාය අසප්පාය සප්පාය කියන වචනේ යොදන්නේ යමෙකුට හිත කියන එකයි හිත කර හිත කර දේවල් සුදුසු දේවල් යහපත් දේවල් එතකොට ලෙඩාට සප්පාය දේවල්, අසප්පාය දේවල් කියන දේවල් ඒ ඒ කාරණා තේරුම් ගන්න ඕන. ඒ වගේම අසප්පාය දේවල් ඉවත් කළා ලෙඩාට සප්පාය හිතකර දේවල් කිට්ටු කරන්නත් හැකියාව තිබෙන්න ඕන. ඊළඟට තුන්වෙනිව දක්වන සුදුසුකම් මොකද්ද? ඒ ලෙඩාගේ ලෙඩාගෙන් කිසියම් ලාභ අපේක්ෂා ලෙඩාට ලැබෙන ආහාර ටික ගන්නවත් ඒ නැත්නම් ලෙඩාගෙන් මිල මුදල් වලින් යම් කිසි ලාභයක් ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අපේක්ෂාවක්වත් එහෙම අපේක්ෂාවක් නැතිව මෛත්‍රී සිතින් උපස්ථානය කරන්න ඕන. ඒක ඊළඟ කාරණය. හතරවෙනි කාරණය ඒ ලෙඩාගේ මල මුත්‍ර කෙල ආදිය කෙලසෙන් සොටු වමන ආදිය ඒවා ඉවත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන පිළිකුලක් නැතිව ඒවා අතපත ගන්න පුළුවන්කම තියෙන්න ඕන හතරවෙනි කාරණය. පස්වෙනි කාරණේ අවස්ථා විටින් විට අර ලෙඩාගේ හිත ධෛර්යමත් වෙන ආකාරයට ධර්මානුකූල ධර්ම කතාවක් කරන්නත් හැකියාව තියෙන්න ඕනේ. ධර්මයෙන් උපස්ථාන කරන්න. ඉතින් මේ හැම එකක්ම අර බුදු පියාණන් වහන්සේ ආදර්ශයෙන් උත්පෙන්නුවා. අන්න එතකොට අපිට හිතා ගන්න ඕන ඒ බුදු පියාණන් වහන්සේ අවවාදෙන් වදේ වගේම ආදර්ශයෙන් උත්මි ගිලන් උපස්ථානයේ ලෝකයට පහදා දුන්න බව. ඒ වගේම අනිත් පැත්තට දක්වනවා අර හොඳ ගිලන් උපස්ථායකයෙකුගේ ගුණාංග කිව්වා වගේ හොඳ ගිලණෙකුගේ ඒ කියන්නේ නියම රෝගියා. අපි හිතමු නියම රෝගියා නෙවෙයි පහසුවෙන් උපස්ථානය කළ හැකි රෝගියෙකුගේ ලක්ෂණත් එහෙම නැත්නම් ගතිගුණත් දක්වලා තිබෙනවා. හොඳ කීකරු රෝගියෙක් නම් ඒ රෝගියා පිළිබඳව මෙහෙමයි දැක්වෙන්නේ. ඒ රෝගියා දැනගන්න ඕන Tamanට හිතකර දේ. සප්පාය හිතකර දේවල් අනුව පවතින්න ඕන. සප්පායකාරී කියලා කියනවා. දෙඩේට ගැලපෙන ආකාරයට පැවිතින්න හැකියාව තියෙනවා. නැත්නම් උපස්ථායකට හේ කරගන්න බැරි වෙනවා. එතකොට ඒ විදිහට පැවතීම තියෙන්න ඕන තමන්ගේ ලෙඩේට ගැළපෙන ආකාරයෙන්. දෙවෙනි කාරණය ඒ අර දෙන බෙහෙත් ආදිය අනේ ඒ සප්පාය දේවවල පිළිබඳවත් ඒවයි නියම ප්‍රමාණය දැනගන්න ඕන. මේක හොඳ ಗುಣ දෙයක් කියලා ඒක මහු වැඩිපුර අනුභව කරොත් එහෙම වැළඳුවොත් එහෙම ඊළඟට ලෙඩක් හැදෙනවා. ඒකත් දැනගන්න ඕන Taman Tamanට සප්පාය හිතකර දේවලත් ගත යුතු ප්‍රමාණය දැනගන්න ඕන. ඒක ලෙඩට අයිති දෙයක්. තුන්වෙනි කාරණය ඒ දෙන බෙහෙත් ඒ ක්‍රමානුකූලව මේ නිසි ආකාරයෙන් පාවිච්චි කරන්න ඕන. බෙහෙත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව දිගට පාවිච්චි කරන්න ඕන. තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය ඒ තමන්ගේ උපස්ථායකයාට තමන්ගේ රෝගයේ தත්ත්වය නිවැරදිව තත්ත්ව පරිදි ඇති හැටියට ප්‍රකාශ කරන්න ඕන. ලෙඩේ දැන් හොඳ වෙනවද? වැඩි වෙනවද? දැන් සනීපද? ඒ හැම එකක්ම උපස්ථායකයාට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. පස්වෙනි කාරණය බරපතල වේදනාවක් වුණත් කෑකෝ ගහන්න නැතුව විඳ දරා ගන්න පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන. ওই විදිහට බුදු පියාණන් වහන්සේ නියම ගිලන් උපස්ථායකයෙකුගේ ගුණාංග ඒ වගේම උපස්ථානයට පහසු වෙන රෝගියෙකු තුල තිබිය යුතු පැවතුම් ආදියත් ඒ විදිහට දක්වා වදාරලා තිබෙනවා. ඒ වගේම මේ පින්තුන් අහලා තියෙන බුදු පියාණන් වහන්සේම ධර්මයෙන් උපස්ථාන කළ අවස්ථාවල් දැන් මේ පින්තුන් අහලා ඇති සමාවිත ඔය මහා මුගලන් මහරහතන් වහන්සේට ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට එහෙම අර බොජ්ජංග පිරිත ඒ ඊ타මාත්ම දැඩි ගිලන් අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේම වැඩම වැඩම කළා අර බොජ්ජංග ධර්ම හත ප්‍රකාශ කළා ඒක අහලා ඉවරනකොට ඒ ස්වාමින් වහන්සේලාගේ ලෙඩෙත් සුව වුණා කියලා කියවෙනවා ඒ වගේම තවත් ඊ타මාත්ම ප්‍රකට සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළා මෙන්න මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහොම බරපතල ලෙස අසලීපව ඉන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ මම නොගියට කමක් නැහැ මෙන්න මේ මේ සූත්‍රය දේශනා කළාම ලෙඩ හොඳ වෙයි කිව්වා. ඒ සූත්‍රය තුල තියෙන දස සංඥා නමින් භාවනා මාත්‍රිකා 10ක් භාවනාව පිළිබඳව රෝග තත්ත්ව ශරීරයේ රෝග තෝග තත්ත්ව ඒවා පිළිබඳව සිත දියුණු වෙන විදිහේ පුදුම විදිහේ සූත්‍රයක් දේශනා කළා. එතනත් ගිනල් උපස්ථානය අන්න එකට පේනවා. එතකොට අපට ගිනනෙකුට උපස්ථානය කිරීම අර දොස්තරලාටම පවර්ලා කයින් පමණක් උපස්ථානය කිරීම නෙවෙයි බුදු පියාණන් වහන්සේ අනුමත කරන්නේ. හිත තනන්න, හිත පොහසත් හිත හිත හිත නිරෝගී කරන්න. හැකිනම් නිවන් දක්වාම හිත ගෙනල්ලා සංසාර රෝගය නැති කරන්න පුළුවන් විදියට උපස්ථාන කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒකයි ඒ කියන උපස්ථානයේ ගැඹුරු මාංශය. ඉතින් ওই විදිහට කාරණා රාශියක් මේ ඔය කතාන්තර තුලින් අපිට මතු කර ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි වෙන පැත්තකට හැරෙමු. දැන් ඊළඟට මෙන්න මේ පූතිගත් මේ පූතිගත් තිස තෙරුන් වහන්සේගෙන් අපි අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකද්ද? උන්වහන්සේත් අපිට පාඩමක් උගන්වලායි ඒ අපි නිවන් පෑවේ. මොකද්ද පාඩම? අර ශරීරය කුණු වුණා. මොකද කුණු වුණේ? ආශෝ බුද්ධ කාලයේදී කුරුළු වැද්දෙක් හැටියට තමන්ගේ පාරිභෝගිකයන්ට කුණු නො වූ මස් අලුත් මස් සැපීමේ ව්‍යාපාරික චේතනාව උඩ අර සතුන්ගේ අසරණ සතුන්ගේ අඬු කඩලා පියාටපත් ගලවලා රැයක් තබා ගත්තා. මේ මොකද අර මස් ටික කුණු වෙනවට බයයි. ඔය බරපතල පාප කර්මයේ විපාකයයි එතකොට මෙන්න මේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේට පළ දුන්නේ. දැන් මේ පින්නතුන් ඔය මේ අවස්ථාවේ සමාදන් වුණු ආජීවශ්‍රමක ශීලයේ තිබෙනවා මේ පින්නතුන් වාහල ඇති. සද්ධාවන්ත ගිහියකු විසින් නොකළ යුතු දිවි පැවතුම් මෙහෙම නැත්නම් ආරක්ෂාවල් හැටියට දක්වනවා මාංශ වෙළඳාමත් සතුන් මසට ඇති කිරීමත් අන්නේ ආජීවය තමයි ඒ අතීතයේ භූතිගත් තිස්ස ස්වාමින් වහන්සේත් කළේ. එතකොට ඒ කර්මයේ විපාකයි උන්වහන්සේට මේ ඒ අවසාන ජීවිතයේදී විපාක දුන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි ධනය රැස් කිරීමේ අදහසින් ඒ විදිහේ දේවල් වලට යොමු වුණොත් පාරිභෝගිකයන්ට අලුත් මස් සැපීමේ අදහසෙන් අර විදිහේ ක්‍රූර වද හිංසා සතුන්ට පැමිණෙව්වොත් සත්ත්ව හිංසාවේ ඒකාන්ත පැහැදිලිම කර්ම විපාකයේ තමයි ආබාධ බහුල බව, ලෙඩ රෝග බහුල බව. අපි හැම දිනෙකම කල්පනා කරන්න ඕන අපිට මේ ඇති වෙන ආබාධ වලින් රාශියක්ම සමහර විට සියල්ලම මේ දීර්ඝ සංසාරේ අපි නොයෙකුත් ආකාරයෙන් කළ සත්ව වද හිංසාවල විපාක කියලා. එතකොට අන්න ඒ වයින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. ඒ තුලින් අපිට පේනවා අර මේ කර්ම විපාකයේ බලගතුකම අපි මේ වයින් පලා යන්න කොච්චර උත්සාහ ගත්තත් අපිට මොන ආකාරයකින් නමුත් ඒවා විඳවන්න සිද්ධ වෙනවා. ඒක නිසා මර අනාථ තත්වයකටපත් වෙලා දේසරව ගලලා මහ භයානක අන්දමින් ඇට අන්තිමට ඇටත් කුඩු වුණා කියලා කියනවා. දැන් මේ කාලෙත් নানা විද රෝග තියෙනවා. අපි ඒවට හේතු දන්නේ නැහැ. නමුත් නියම හේතුව ඔය කර්ම හේතුයි කියලා අපිට තියා හිතා ගන්න පුළුවන් මේක ආශ්‍රයෙන්. ඔන්න ඔය විදිය තත්ත්වයක් මේ සංසාරයේ තියෙනවා. ඒක නිසා අපි ඇත්ත වශයෙන්ම මේ සංසාරයේ භයානක තැනක් ඇතම් කෙනෙක් ඒ විදිහේ ජීවිකාවන්ට පෙළඹෙන්නේ තමන්ගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නය නිසායි. ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? මේ ශරීර කූඩුව තව කලක් පවත්වා ගැනීමයි. තවත් කෙනෙක් ඒ පවත් සාමාන්‍යයෙන් පවත්වා ගැනීම පමණක් නොවේ. මේක පුෂ්ටිමත් කර ගැනීම, ශක්තිමත් කර ගැනීම ඒක සඳහායි ඔය මාංශ භක්ෂණ ආදී යෙදෙන්නේ. මාංශ ජනක ධාතු වැඩියෙන්ම අඩංගු කොතනද කියන එක මේ පින්නතුන් දන්නවා. එතකොට ඒවා ලබා ගැනීමේ චේතනාවෙනු ඒවාට යොමු වෙන්නේ. ඒවා කවදා හරි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ හැම එකක්ම කරන මේ ශාරීරියේ తত্ত্বයයි මේ ශාරීරියේ කතාන්තරයයි අර කෙටි ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දැන් අපි මාතෘකා කළ ගාථාව. ඒ ගාථාවම ප්‍රමාණවත් වුණා පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේට ඒ අරහත්ත්වය සාක්ෂාත් කරන්න. ඒ ගාථාව අපි නැවතත් මතක් කරගනිමු. අතිරං වතායන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං වැඩි කල නොයාදීම විඥාණය ඉවත් වූ මේ කය මේ ශරීර කූඩුව අතහැර දමන ලදුව කැලේ වීසිකල දාලා තියෙන එකක් වගේ වැඩකට නැති දඬු කඩක් මෙන් පොළොවේහි වැතිර ගන්නේ කියන එකයි ඉතින් මේක අර පූතිගත තිස්ස ස්වාමීන් වහන්සේට ඊටමත් ප්‍රත්‍යක්ෂ කාරණයක් වුණා. අර විදියට ලේසරව ගලලා ඇට බිඳිලා හරියට වනේ දිලා ගිය වේයන් කාපු දඬු කඩක් වගේ මේ ශාරීරිය තිබුණු අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ගාථාව වදාළේ. ඇයි මේ බුදු පියාණන් වහන්සේ විදිහට ප්‍රකාශ කළේ? අපි මේ දීර්ඝ සංසාරයේ ගමන් කරන්නේ අපේ මේ ශාරීරියට තියෙන ඇල්ම නිසායි. මේ ශරීරය හැඩ වැඩ කරන්න, තරබාරු කරගන්න, ශක්තිමත් කරගන්න අපි නොයෙකුත් විදිහේ උපක්‍රම ධර්මයෙන් නොවේ අධර්මයෙන් බොහෝ විට උපක්‍රම යොදනවා. මේ ඔක්කොම කරන්නේ මේ ශරීර කූඩුව සඳහායි. නමුත් යම්කිසි අවස්ථාවක් එනවා මේ ශරීරයෙන් විඥාණය ඉවත් වෙනවා. විඥාණය ඉවත් වෙලත් ඒක එතනින් කෙලවර වෙන්නේ නැහැ. ඒක ඊළඟට තවත් ශරීර කූඩුවක් අල්ල ගන්නවා. ඒ ශරීර කූඩුවේ తত্ত্বය තීරණය වෙන්නේ තමන්ගේම අතීත කර්මය නිසායි. මේ භූතිගත තිස්ස ස්වාමීන් වහන්සේගේ නම් මේ සංසාරයේ තනින් කෙලවර වුණා. සාමාන්‍ය කෙනෙකුගේ අර විදියට කර්ම වේගයක් ගෙවලා ඊළඟට ගිහිල්ලා උපදින්නේ තවත් ඒ විදියම තැනක වෙන්න පුළුවන්. ඒ විදිහේ භයානක තත්වයක් කියනවා. එතකොට ධර්මානුකූලව අපි කල්පනා කරනවා නම් අපේ පරමාර්ථ වියුත්තේ පරමාර්ථය වියුත්තේ මේ ශරීර කූඩුව පවත්වා ගැනීම මොකටද පවත්වා ගන්නේ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ජීවිතය පිළිබඳ විශ්වය පිළිබඳ සත්‍යතාවන අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගැනීමේ පරමාර්ථය නොයි අපි මේ ශරීරයක් පවත්වා ගත යුත්තේ එතකොට මේ ත්‍රිලක්ෂණය තේරුම් ගැනීමට ඒ අවබෝධය ලබා ගැනීමටයි මේ ශරීරය කුඩ පවත්වන්නේ එහෙම නැත්නම් මේ ඒ නිකන් අය මේ සෝහනක වීසිකරන ලද ශාරීරියක් දිහා බැලුවා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් අතීතේ නම් බොහෝ විට දැන් මේ වාගේ මේ කාලේ වගේ නොවේ. අමුසෝණක් කියලා තිබුණා. අමුසෝන් වලයි ගිහිල්ලා මිනී දමන්නේ. අමුසෝණක දමාපු මිනිහා දවස් දවසකින් දෙකකින් ඒක හොඳටම ඉදිමෙනවා. පුෂ්ටිමත් වෙන්න පුළුවන් ඉහළම මට්ටමටම පුෂ්ටිමත් වෙනවා. දවස් දෙක තුනක් යනකොට ඊළඟට නිල් පාට වෙනවා. ඊළඟට මේක පැසවලා පුපුරලා එහෙම ගලාගෙන ගිහිල්ලා අන්තිමට අර සමත් ඉවත් වෙලා ඇටගොඩ විතරක් ඉතුරු වෙනවා දවස් ගණනක් යනකම්. ඔන්න ඔය විදිහේ ශරීරය පිළිබඳ ඉතිහාස කතාව ඕකයි. මේක සාමාන්‍ය ලෝකයට අමාරුවෙන් හිතලා හිතට දාගත්තොත් මිසක් සිහියෙන් සාමාන්‍යයෙන් වැටෙන්නේ නැහැ. හිතන්න පෙළඹෙන්නේත් නැහැ. නමුත් අපි මේවා හිතන්නේ මොකටද? මේවා තුලින් බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරන්නේ මේ අපි මේ සංසාරයෙන් ගැලවෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ශරීර කූඩුවට ඇති ඇල්ම අපි නැති කරන්න ඕන. මේ ශරීර කූඩුව කියලා අපි ව්‍යවහාර කරනවා. මේක තවත් විදියකින් අපි හිතනවා නම් අර ගිරවෙක් එහෙම නැත්නම් කුරුල්ලෙක් ඉන්න කූඩුවක් කියලා ගත්තත් කමක් නැහැ. මේ ශරීර කූඩුවට ඇල්ම ඇතිතා අපි මේ මේ කූඩුවෙන් අර හිත ඉවත් වුණත් ගිහිල්ලා වෙන කූඩුවකට ඇතුල් වෙනවා. අන්න ඒ විදිහේ තත්වයක් මේ සංසාරයේ තිබෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ක්‍රමානුකූලව අනිත්‍ය දුක්ඛනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය එක්ක භාවනාමය වැඩිම වශයෙන් වැඩිම තුලින් භාවනාමය වැඩිම කියලා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේකට උපකාර කරගන්න ඕනේ තමන්ගේම ශරීරයයි. පූතිගත තිස ස්වාමීන් වහන්සේට නම් මේක පහසුවෙන්ම වැටුනේ ශරීරයත් ඒ තත්වයටමපත් වෙලා තිබෙන නිසායි. නමුත් ඇතම් කෙනෙකුට මේක ඒ තත්වයටපත් වුණත් ඒක වැටහීමේ ඉන්නේ නැහැ. අපි ඒ தത്വයටපත් වෙනකන් ඉන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ධර්මෝපදේශ අනුව ඒ ඊට අවශ්‍ය නිසි භාවනා, අසුභ භාවනා, විශේෂයෙන්ම ඔය සෝහනක ශරීරයට යන කලදසාව ඊළඟ දෙතිස් කුණක කොට්ටාස මේවා පිළිබඳව බුදු පියාණන් වහන්සේ මෙනෙහි කරන්න කියලා කියන්නේ මෙන්න මේ ශරීරය පිළිබඳ වැල්ම අතහැරීමටයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ පංචස්කන්ධය පිළිබඳව ඇල්ම ඉවත් කරන තාක් මේ සංසාරයෙන් මිදීමක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් වඩාත්ම ඇහැට පෙනෙන දේ තමයි රූපය, රූපස්කන්ධය. මේ රූපයේ ඇති දුක් ස්වභාවය, දුක් දෙන ස්වභාවය ඒක 11 ආකාරයකින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ ආදී වශයෙන් දක්වලා තිබෙනවා මේ ශරීර දිහා බලන්න බල යුතු බැලිය යුතු ආකාරය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, නිකන් හරියට පිළිකාවක් වගේ දෙයක් කියලා එහෙම නැත්නම් මේ මහා කරදර සමූහයක් හැටියට අගතෝ ආබාධ ආබාධයක් හැටියට අනුන්ට අයිති දෙයක් හැටියට බිඳී යන ස්වභාවය ඇති දෙයක් හැටියට ඊළඟට හිස් දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් මේ ශරීරය දිහා බලන්න කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙන්නේ මොකද අර මේ සසර කලකිරීම නිවනට උපකාර වෙන නිසායි එතකොට මේ රූපස්කන්ධය පිළිබඳව පමණක් නෙවෙයි වේදනාස්කන්ධය මේ වායේ මේ එක වේදනාවක් කොයිතරම් සැප වේදනාවක් වුණත් මොහොතකින් ඒක ඊළඟට වෙන පැත්තකට හැරෙනවා. එහෙම නැත්නම් සැප සමහර විට සැප වේදනාවම දුකක් හැටියට මතුවලා එනවා. සැප හැටියට හිතා ගන්න ඒ ප්‍රිය ප්‍රියන් හා එක්වීම ඊළඟට ප්‍රිය විප්‍රයෝගයේ වශයෙන් දුකක් බවට පත් වෙනවා. ඔන්න විදිය තත්වයක් තිබෙන්නේ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ වදාලේ මේ ශරීර කූඩුව ගැන පළමුවෙන්ම මේකේ ඇති අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අර කියාපු රෝගයක් ආබාධයක් හැටිය ඒ විදියට කල්පනා කරන්න, ඒ විදියට දැකීමට පුරුදු වෙන්නේ කියලා. ඒක තුලින් තමයි ඊළඟ ඉස්සෙල්ලාම අනිත්‍යතාව තුලින් ඊළඟට මේකේ දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය ඒ වටහා ගැනීම තුලින් තමයි කෙනෙකුට පංචස්කන්ධය පිළිබඳව එහෙම නැත්නම් නාම රූප ධර්මයන් පිළිබඳව කලකිරීම ඇති කර ගන්න පුළුවන් වන්නේ. යම් ප්‍රමාණයකට මේකේ යථා තත්ත්වය තේරුම් ගන්නවා නම් ඒ ප්‍රමාණයට කලකිරීම ඇති වෙනවා. යම් ප්‍රමාණයකට කලකිරිය ඇති කලකිරීම ඇති වෙනවා නම් සසර කලකිරීම ඇති වෙනවා නම් ඒ ප්‍රමාණයට නිවනට ලං වෙනවා. ඒක නිවන කියලා කියන්නේ මෙන්න මේ දීර්ඝ කාලයක් කර්මානුරූපව පහළ වෙන මේ භවය එහෙම නැත්නම් ඒ තැන්වල ගිහිලා උපදින ඉපදීමත් එක්කම කෙනෙකුට හිමි වෙන ජාති ජරා ව්‍යාධි මරණ කියලා කියන මෙන්න මේ දුක් වලින් මේ ගැලවීමයි මේ නිවන කියලා කියන්නේ වෙන 아무තුළු අර සදාකාලික ස්වර්ගයක් නෙවෙයි. අන්න එතකොට අපි මේ බුද්ධ ධර්මය අනුව කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ වදාළ ඒ දුක්ඛ සත්‍ය දුක්ඛං පරිඤ්ඤයං කියලා බුදු පියාණන් වහන්සේ වදාළේ. දැන් අපි ලෝකයේ දුකයි කියලා සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ මේ දුකේ ඊටාත්ම සුළු කොටසක්. බුදු පියාණන් වහන්සේ දුක පිරිසිඳ දන්නේ දැනගන්නේ කියලා හරියාකාර තේරුම් ගන්නේ කියලා කියන්නේ මේක 100%ක්ම මේ මුළු මහත් පැවැත්මම දුකක් කියන ඒ අවබෝධය කරා යන්නේ කියන එකයි. ඒක ඇත්ත වශයෙන්ම අපිට සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ නැහැ. අර කුඩා දරුවෙක් මොහොතකට අඬලා අඬලා ඉඳලා ඉනාට hina වෙන්න වගේ මේ ලෝකයාත් කොයිතරම් දුකකටපත් වුණත් ප්‍රිය විප්‍රයෝග දුක්ඛ ලෙඩ දුක් ලෙඩ දුක් ආදී වලින් කොයි එකකටපත් වුණත් ඊළඟට ඩිංගා සනීප වුණ හැටියට අර ඔක්කොම මතක නැහැ. ආයිතර අවිද්‍යාව තුලින් භවයේ ගැලෙනවා. ඔන්න විදිහේ තත්ත්වයක් සංසාරයේ තිබෙන එක නිසා මේක උත්සාහයෙන් මතු කරගත යුතු දෙයක්. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ භාවනා මානසිකාරය කියන එක උත්සාහයෙන් මතු කරගත යුතු දෙයක්. එහෙම නැත්නම් මේක අවිද්‍යාව වශයෙන් යටපත් වෙන යටපත් වෙන යටපත් වෙන දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරන්න වෙනවා. අන්න ඒක නිසා ඒකට ඕන කරන නිමිති, කමඨහන් ආදී බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඉතින් මේ දුක හරියාකාර තේරෙනකොට ඒකම තේරෙන්න ඕන ඒක යට තිබෙන තණ්හාව යම් ප්‍රමාණයකට මේ යම් දුවක් ඇති වෙනවා නම් ඒක යට අවශ්‍යයෙන්ම තණ්හාව ඒකම තිබෙනවා යම් කිසි කෙනෙකුගේ මරණය නිසා අපි මේ වැළපෙනවා නම් ඒක යට තිබෙන්නේ පුද්ගලයාට තියෙන තණ්හාව නිසායි ආසාව නිසායි අන්න ඒ විදිහට තමයි වස්තුව නැතිවීමෙන් අපි දුක් වෙන්නේ ඒ වස්තුවට තියෙන තණ්හාව නිසායි ඔන්න ඒ ධර්මතාව අපි ශරීරය පිළිබඳවත් එහෙමයි අපේ ශරීරය පිළිබඳව මේ දැඩි ඇල්ම තියෙන තාක් අපි මරණයෙන්වත් මේ ශරීරයෙන් ඉවත් වෙන්න කැමති නෑ. ඊළඟට ඒක නිසාම තමයි අර වේ වෙනුවට වෙන කූඩුවක් මවාගන්නේ. අපි බලාපොරොත්තු වුණාට ඒ අපි අපට ඕන විදියට නෙවෙයි කූඩුවම වෙන්නේ. Taman කරන ලද කර්මය අනුවයි. ඔන්න විදිය තත්වයක් මේ සංසාරයේ තිබෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර ධර්මෝපදේශයයි මෙතන ඊ타මාත්ම වටිනාම ගිලන් උපස්ථානය බුදු පියාණන් වහන්සේ පූතිගත් තිස්ස ස්වාමින් වහන්සේට කළ අර අනිත් බාහිර ගිලන් උපස්ථානයට වඩා වැදගත් වෙනවා. මෙන්න මේ ගාථාව තුලින් දුන ධර්මෝපදේශය ඒ තුලින් තමයි උන්වහන්සේට සීල සසර දුක් කෙලවර කරගන්න පුළුවන් වුණේ. අපි ඒ අනුව කල්පනා කරන්න ඕනේ. එතකොට අපි මේ මනුෂ්‍ය ජීවිතයක් ගෙවීම කියලා කියන්නේ දැන් ඒ වගේම අපි සත්ත්ව ලෝකයේ දිහා බැලුවාම ඊටත් වඩා භයානක තත්ත්ව දුක් සහිත තත්ත්ව සංසාරයේ විවිධ භව තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මනුෂ්‍යාත්ම භාවය කියන එක මේ මනුසා මිනිසා තුල තියෙන මේ හිත මේක ඊටාත්ම වටිනා දෙයක්. මේ වටිනා හිත අපි කොයි විදිහටද පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම මේ යුගයේ අපි සමහර විට මේ මේ හිත වෙන ලෝකයේ දේවල් වෙන ලෝකවල කරා යන්න වෙන මේ අපේ තණ්හා මගින් ඉදිරිපත් කරන ඉලක්ක සම්පූර්ණ කරගන්න ඒ වාටයි මේ හිත යොදවන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අනන්ත කාලයක් මේ සංසාරේ ගමන් කරලා තිබෙනවා. කියමකට කරන්න තිබෙනවා නම් මෙන්න කරන්න තිබෙනවා නම් තියෙන්නේ මෙන්න මේ සංසාර ගමන අතර කිරීමටයි ඒකටයි බුදු පියාණන් වහන්සේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අපේ මේ දැක්ම හරියාකාර කෙලින් කරගන්න ඕන අපේ මේ දෘෂ්ටිය කෙලින් කරගන්න ඕන ධර්මානුකූලව ලෝකයා තුල තිබෙන එහෙම් පිටිම භවය වඩන දෘෂ්ටියක් එහෙම් පිටින්ම මේ භවය තුලම හැසිරෙන භවය වඩන විදිහේ සුඛෝභෝගී ලෝකයා අණුව යන ඒ දෘෂ්ටියක් බොහෝ විට බෞද්ධයන් තුල පවා තියෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙනවා අන්න සසර කලකිරීමට උපකාර වෙන විදිහේ අර අසුභ භාවනා, ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය නිතර සිහිපත් කිරීම තුලින් කෙනෙකුට නිවනට ලං විය හැකි බව අපි මේ හැම එකකින්ම එතකොට මේ ධර්මෝපදේශය තමයි මේ කෙනෙකුට දෙන්න පුළුවන් උසස්ම ගිලන් උපස්ථානය අපේ හිතවත් කෙනෙක් ගිලන් වෙලා ඉන්න අවස්ථාවකට අපිට කරන්න පුළුවන් අන්න අර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට මේ මේ ජීවිතයේ යථා තත්ත්වය, ශාරීරික යථා තත්ත්වය අවබෝධ කරලා දෙන්න ඕන. ඒකම තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ එතන හැංගුවේ නෑ බුදු පියාණන් වහන්සේ එතන මේ ශාරීරිය තුල තියෙන රෝග සමූහයක් එතන රෝග ලේඛනයක් දැක්ුවා. ගිලණෙකුට රෝග ලේඛනයක් අහන් ඉඳීමෙන් සුව වෙන්නේ කොහොමද කියලා සමහර විට කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිකාර ක්‍රමය මොකක්ද? ගිලනාට ඒ මේ යථාර්ථයට හිත ගෙන ඒමට උදව් දුන්නා. ඒ යථාර්ථයට හිත ගෙන ඒම තුලින් අර දුකෙහි තියෙන පීඩාව ඉවත් කරගන්න පුළුවන් වෙනවා. මේ ශාරීරියේ తত্ত্বය මේකයි කියලා අවබෝධය ඇති කෙනාට අපි හිතමු දැන් මේ ගිරිමානන්ත සූත්‍රයේ 80 ගණනක් ඒ රෝග ලේඛනයක් තියෙනවා. ඒවා අහනකොට කෙනෙකුට ටිකකට හිතෙන්න පුළුවන් මේ රෝග සමූහයෙන් කීයෙන් කීයක්ද මට තියෙන්නේ මට එපමණකින්වත් මේ සැනසීම තියෙනවා නමුත් ශාරීරික ස්වභාවය නම් මේක එකම රෝග කූඩුවක් කියලා ඒ වෙලාවේ කල්පනා කරන්න පුළුවන් එපමණක් නොවේ මේ ලේඛනය අවසාන වන්නේ අවසාන වන ලෙඩ කීපය ගැන හිතලා බලනකොට මුළු මහත් ජීවිතයම එහෙම නැත්නම් මුළු මහත් ශරීරයම ලෙඩ කුඩුවක් කියන එක ඔප්පු වෙනවා එතන අවසාන වශයෙන් දක්වන්නේ සීතං උන්නං jigacchā pipāsā උච්චාරෝ පස්සාවෝ කියලා ඒ ලේඛනයේ අවසාන වෙන්නේ. මේ ශරීරයේ අවම වශයෙන් තිබෙන ලෙඩ හයක් එතන දක්වනවා. සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා, කුසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා. කුසගින්නත් පිපාසයත් නිසා අනිවාර්යයෙන්ම කරන්න වෙන මල මුත්‍ර පහ කිරීම කරන්න සිද්ධ වෙනවා. අර රෝගාබාධ අඩු දීර්ඝායුෂ්ක මිනිස්කෙයින් මිනිස්කෙයින් ඉන්න කාල සීමාවල පවා ඔය රෝග හය තිබුණු බව ඒ පොතපතේ සඳහන් වෙනවා. ඕක අනුව අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ශාරීරිය කියලා කියන්නේ මේක මහ පුදුම දෙවියන්ගේ 아무තු නිපැයුමක් නෙවෙයි. මේක මේ නිරෝගී తত্ত্বය මේ ශරීරයට අයිති දෙයක්. රෝගය කියන එක මේක ආගන්තුක වාපු දෙයක් කියලා අපි ලෝකයා බොහෝ දෙනා කල්පනා කරන්නේ. රෝගය කියන එක බාහිර වාපු දෙයක් කියලායි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේක රෝග කූඩුවක්. මේකේ ස්වභාවය රෝගී බවයි. නිරෝගී කියන එක එහෙම් පිටින්ම ඇති කරගත්තු මාන්නයක් පමණයි. ඒක තමයි බුදු පියාණන් වහන්සේ අර නකුල පිතා ගෘහපති කියලා එක්තරා ඒ උපාසකයෙකුට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ගිලන් අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දුන්න උපස්ථාන අවවාදය මොකද්ද? ආතුර කායස්ස මේ සතෝ අත අනාතුරං කායෝ කායං භවිස්සති इति අන්න ඒ විදිහට හිතන්නේ කියලා මේ මගේ කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැහැ කියලා එහෙම හිතන්නේ කියලා අවවාද කළා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ ශරීර කූඩුවේ හැටියට එක මොහොතක්වත් නිරෝගී බව අනුව මාන්නයක් ඇති කරගන්නවා නම් ඊට වැඩිය මෝඩකමක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවේ ප්‍රකාශ කළා එතකොට අපි මේ නිරෝගී බව කියලා කියන එක අර රෝගය හැංගුණු අවස්ථාවක් පමණයි නිරෝගී බව කියන එකයි ආගන්තුක රෝගයයි අපට අයිති. එහෙම හිතා ගන්න ඕන. එතකොට අන්න මේ විදිහට කල්පනා කරනකොට අප මේ අපේ මේ ශරීර කූරුව ගැන ඇති ඇල්ම මේක මේ මේ කූරුවට ඇති ඇල්ම අරින ඉවත් කරන තාක් අපි මේ සංසාරයෙන් යනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ නැතුව මේක ਸਰවාශුභවාදයක් වගේ ඔය සඳම් කියලා හිතන වගේ ඒ විදිහේ දෙයක් නෙවෙයි. මේක අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක් නිසායි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. රූපස්කන්ධ වේද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා පිළිබඳව කලකිරීම එහෙම නැත්නම් නාම රූප ධර්ම හැටියට දක්වන ඒ තමන් මේ හිතාගන්න තමන් කියලා හිතාගන්න ඒ පුද්ගලයා පිළිබඳව තිබෙන සංඥාව ඒකේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න තාක් මේ සංසාරයෙන් මිදෙන්න බෑ කියලා තේරුම් නොගන්න තාක් අන්න ඒක නිසා ඒක අවබෝධ කර ගැනීමටයි අපේ උත්සාහය වේ යුත්තේ. ඒකටයි අපි මේ ශීල සමාධි ප්‍රඥා වඩන්නේ. දාන සීල භාවනා මේ හැම එකක්ම බෞද්ධ මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාවේ මේ ඉලක්කය මේ සංසාරයෙන් මිදීමයි. බුදු කෙනෙක් පහළ වෙන තාක් ලෝකේ අන්‍යාගමිකයන් පවා මේ සසරින් මිදීම ඉලක්කය තිබුණා වුන් තුල යම් ආකාරයකින්. ඔවුන් ගත්තු මාර්ගය ඔවුන්ගේ දෘෂ්ටිය වැරදි. නමුත් ඔවුන්ට තේරුණා ඒ ප්‍රමාණයෙන්. මොකද විශේෂයෙන්ම මේ කාලේ හිටියත් තාපසයින් එහෙම අභිඥාලාභී අය අභිඥාලාභී කියලා කියන්නේ පින්වතුනි ඒ බුද්ධ කාලයට බුදුරජාන් වහන්සේ පහළ වෙන්න කණුත් ඒ නොයිකුත් තාපසවරුන් හිටියා ධාන භාවනා වඩලා සමතාංශයෙන් ඉහළම ඉහළටම ගිහිල්ලා රාලාර කාලාම උද්දකරාම පුත්තාදීන් ගැන කියවෙන්න වගේ ඒ අයට ඒ අභිඥා බලයෙන් මේ තමන්ගේ අතීත ජාති පෙනුණා අතීතයේ ජීවිත දිවි පැවතුම් ආදී පෙනුණා ඒක පෙනුනනම් ඒ වගේම මේ සංසාරයේ දුක් ස්වභාවයත් අවශ්‍යයෙන්ම පෙනිය යුතුයි. ඒක නිසා තමයි හැම කෙනෙක්ම මේ සසරෙන් මිදීම ප්‍රාර්ථනා කළා. නමුත් ප්‍රාර්ථනා කළාට මොකද ඒකට ඒකට ඕන කරන මූලිකම උපන්‍යාස එහෙම නැත්නම් මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අනාත්ම සංඥා අනාත්මය කියන අදහස ඒ අයට ඇති වුණේ නැහැ. ඒක නිසා මේකේ මේන් මිදෙන්න මිදෙනවා කියලා හිතාගත්තේ යම්කිසි සදාකාලික භවයක් එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක් ඒ විදිහ තැනකින් ගිහිල්ලා ඉපදීමයි කියන එකයි අයගේ පරමාර්ථය හැටියට තිබුණේ. බුදු පියාණන් වහන්සේ විතරක් පෙන්නවා මේ මේ සංසාර රෝගය මේක සම්පූර්ණ 100%ක් නැති කරන තුරු මේක ටිකක් හරි ඉතුරුනොත් මේක දිගට දිගට යනවා කියලා ඒක කොයිතරම්ද කියතොත් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි ඊතා සුළු ප්‍රමාණයේ අසුචි ටිකක් වුණත් ගඳ ගහන්න වගේ මම භවයේක එක මොහොතකටත් වර්ණනා කරන්නේ නෑ කියලා. ඊටාම සුළු ප්‍රමාණයක අසුචි උනත් ගඳ ගන්න වගේ මේ භවය බ්‍රහ්ම ලෝකත් ඇතුළු මේ මුළු මහත් භවයම ගඳ ගන්නවා එහෙම නැත්නම් දුකෙන් ගඳ ගන්නවා කියන එකයි බුද්ධ වචනේ. ඒක කෙනෙකුට හිතනකොට කෙනෙකුට බය හිතෙනවා. මොකද ඒ තරමට සත්වයා තුළ භව රාගය දැඩි. දුක නැති කරගන්න ඕන. නමුත් මේ ඒ නැති කරගන්න කියලා හිතන්නේ තවත් දුක් ගොඩක් බදා ගැනීම මමනයි. ඉතින් අන්න මේක අර හරියට අර රෝහලක තත්වයක් වගේ මුළු මහත් පැවැත්මම අපි රෝහලක් කියලා ගන්න පුළුවන් ඒ අතින් බලනකොට මේ සංසාර පැවැත්ම විවිධ ඒ ಜಾතිවල උත්පත්ති ලැබලා ඒ හැම එකකම අර ජරා ව්‍යාධි මරණ ආදී ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා ඔය தત્ත්වය නිසායි බුදු පියාණන් වහන්සේ දක්වා වදාලේ යම් කිසි කෙනෙකුට මේ සසර කල කිරීම ඇති කර ගන්නා තාක් මේ සසරින් මිදෙන්න බෑ කියලා. එතකොට ඒකට අපි මේ අවස්ථාව අර විදියට බුද්ධිගත තිස්ස තෙරුන් වහන්සේට වුණා වගේ මේවා එහෙන් පිටින්ම දි รา පත් වෙලා ලේසරව වෙනින් මැකිලා ඒ වගේ අවස්ථා වෙනකොට සමහර විට හිත හිත සංසුන් කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අර බුදු පියාණන් වහන්සේ අච්චර උපස්ථානය කරේ. පූතිගත් තිස්ස ස්වාමින් වහන්සේ තව දවසක් ජීවත් කරන්න හිතාගෙන නෙවෙයි බුදු ඇසට පෙනුණා. මේ මම ගියේ මා මේ අවස්ථාවේ ඉදිරිපත් වුණේ නැත්නම් අර රහත් වෙන්න තිබුණු අවස්ථාව ගිලිහින යන බව. එතකොට අච්චර උපස්ථාන කළේ කූතිගත් තිස්ස ස්වාමීන් වහන්සේ තව කාලයක් ජීවත් කරන්න නෙවෙයි මේ සංසාර රෝගය සුව කරලා උන්වහන්සේට රහත් අරහත් වෙන්නේ නිරෝගී බව ලබා දීමටයි කියලා අපි හිතා ගන්න ඕන. අන්න ඒ විදිහේ සංකල්පනාවක් මේ ධර්ම කතාව තුලින් අපි මතු කර ගන්න ඕන. ඒ වගේම අපේ දිනදා ජීවිතයේ දැන් සමාජයේ ඊටාම ඊටාමත්ම පරිහානි සමාජ ධර්ම පරිහානියටපත් වෙන යුගයක ගිලන් උපස්ථානය කියන එකත් ඊ타මත්ම ඉක්මනින් ඒ ඒවායේ වටිනාකමක් නැති වෙලා යනවා අපිට ඒක gedara දොරවල් වල මව්පිය දූ දරුවන් අතර සම්බන්ධතාව තුනුත් හෙළි වෙනවා එපමණක් නොවේ රෝහල් ආරෝග්‍ය ශාලා ආදීයේ ඒ මිනිසෙන්ගේ දයාව අනුකම්පාව කරුණාව නැති වෙනකොට ශරීර කූඩුවේ නියම තත්ත්වය පිළිබඳ අවබෝධය ඒවා අඩු වෙනකොට මේ එක්තරා සරුව පිත්තල පැවැත්මට ඒ විදිහට යොමු වෙනකොට මෙන්න මේ ගිලන් උපස්ථානය අවශ්‍යයෙන්ම කෙනෙකුට අන්‍යෝන්‍ය වශයෙන් කළ යුතු දෙයක් හැටියට ඒක ඒකම ඒ බව පවා අමතක වෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ යන වටිනා මූලධර්ම මතක් මතු කරලා දුන්නා. නියම ගිරන් උපස්ථායකය කවුද? අර විදිය ලාභාපේක්ෂාවකින් තොරව කරුණාවකින් මෛත්‍රී කරුණාවකින් යුක්තව ලෙඩාගේ රෝගය සුව කිරීමේ අදහසින් මෙන්න ලෙඩාට හිත යහපත සැලසීමේ අදහසින්ම ඒ වගේම ධර්මෝපදේශාදීන් ඒ හිතත් සනසමින් ලෙඩාට සුවය ලබා දීමේ ඒකාන්ත අදහස ඇතිව උපස්ථාන කරන තැනැත්තයි ඊළඟට අනිත් පැත්තට රෝගය රෝගියාත් උපස්ථායකයාට කරදර නොවිය යුතු ආකාරයෙන් පැවතිය යුතු හැටිත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ওই විදිහට විනය පිටකේ නොයෙකුත් ආකාරයෙන් කෙනෙකුගේ සාමාන්‍යයෙන් මේ ජීවිතයක් කොටින්ම මේ ධර්ම මාර්ගයේ යාම සඳහා නිරෝගීව ජීවත් වීමට උපකාර වෙන නොයෙකුත් උපදේශ නොයෙකුත් උපදේශ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන දක්ෂ වෛද්‍යවරයෙකු හැටියට මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මේ කය මේ මේ අපේ හිත දියුණු කර ගැනීමට කයත් උපකාර කර ගන්න ඕන නිරෝගී බවත් අවශ්‍යයි ආෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ ඒකයි ආෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං ආදී ඒවා මේ ඒ විදිහේ ධර්මපද මේ පින්නතුන් අහලා තිබෙනවා ඒ තුලින් අපි කල්පනා කරන්න ඕන මේ කොයිතරම් ලාභ තිබුණත් තමන්ගේ නිරෝගී බව නැත්නම් ඒකේ පාඩුව පේන නිසායි බුදු පියාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියලා ප්‍රකාශ කරේ ආරෝග්‍ය පරමාලාභා ලාභ වලින් ඉහළ මේ කාර නිරෝගී බවයි ඒක ඒ අදහසින්ම තමයි සන්තුට්ටි පරමන්දණන් කියලා කිව්වේ කොයිතරම් වස්තු සම්භාර තිබුණත් කෝටි ගණන් තිබුණත් හිත ඇතුළත නැත්නම් සතුට සෑහීම නැත්නම් ඒ තැනත්තා අන්ත දුගියෙක් අන්න ඒ අනුව ඒ විදිහට කල්පනා කරන්න ඕන ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාස පරමාඥාති ඒ වගේම තමන්ගේ කොයිතරම් ණයෝ හිටියත් තමන්ට විශ්වාස නැත්නම් ඒක සතුරෙක් වගේ විශ්වාසය තමයි විශ්වාසය ඇති කෙනා තමන්ගේ ණය වගේ මේ ඊටාම ගැඹුරු ධර්ම ඉතින් ඒ හැම එකක්ම කල්පනා කළා අන්තිමට තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධන විශ්වාස පරමාඥාති නිබ්බාණං පරමං සුඛං පරම සුඛය ඉහළම සැපත නිවනයි. මොකද ඉහළම සැපත නිවනයි කියලා කියන්නේ මුළු මහත් සංසාර පැවැත්මම දුකක්. ඒකේ සම්පූර්ණ අංග සම්පූර්ණ සමීකරණයක් බවයි බුදු පියාණන් මහසේ දක්වා දාරන්නේ මේ මනුෂ්‍ය ලෝක පමණක් නෙවෙයි අර දැන් කියාපු ආකාරයට බ්‍රහ්ම ලෝකවල පවා ඒ වායේ තිබෙන ඊටාම සියුම් දුක් ස්වභාවයක් තිබෙන්නේ අපේ මේ ගොරෝසු දුක් ස්වභාවය නිසා අපට අර සියුම් දුක් ස්වභාවය තේරෙන්නේ මේ දුක් ස්වභාව තුන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා දුක්ඛ දුක්ඛතා කියලා කියන්නේ අපි ඔය අමු අමුෙම දුක හැටියට සලකන රෝග පීඩා තව නොයෙකුත් අලාභ ඒ හානිය ආදී අපි මේ දිනදා ලෝකයේ දිනදා ජීවිතයේ දුක හැටියට සලකන දේවල් ඒවා ගොරෝසු ඕලාරික දුක් සමූහය ඒකට දුක්ඛ දුක්ඛතා තනිකර දුක් ඒවා නම් කවුරුත් යම් යම් ප්‍රමාණයට තේරුම් ගන්න තිබෙනවා ඊළාට ඊළඟට තිබෙනවා තව දුක් ස්වභාවය දුක් වර්ගයක් තිබෙනවා ඒකට කියන්නේ විපරිණාම දුක්ඛතා සමහරුන්ට මේ ලොකු ධනයක් ලැබුණාම දූ දරුවන් ලැබුණාම මේක ඉතින් ලැබුණු ලොකුම සපතක් හැටියට හිතා ගන්නවා. ඒ ධනිය නැති වුණ හැටිය විනාශ වුණ හැටිය ගින්නට ගිනිපත් වුණ හැටිය අර දරුවා මොකක් හරි අනතුරකින් හරි ලෙඩ රෝගයක් හරි නැති වුණ හැටිය ඔන්න තේරුම් ගන්නවා විපරිණාම දුක්ඛතා ඒ තියුණ తත්වය නැති වුණා නේද වෙනස් වුණා නේද ඒවා අනිත්‍ය නේද ඒක තුලින් අර දුකටපත් වෙනවා අන්න විපරිණාම දුක්ඛතා එතකොට දුක්ඛ දුක්ඛතා කියන්නේ කොටින්ම දුක් වේදනාව ආශ්‍රිතව පවතින දේ විපරිණාම දුක්ඛතා කියලා කියන්නේ සැප වේදනාව. මොහොතකට සැප වේදනාව හැටියට තියෙනවා ඒක දුකට පෙරලෙනවා. දැන් අපි එක පැත්තකට හැරිලා ඉන්නවා ටික වෙලාපයක් හිතේ කවුරුවත් කිව්වොත් මේ විදිහටම හිටගෙන ඉඳගෙන ඉන්නේ පැයක් කියලා ලෝකයේ සැපම ඊ타මත්ම සැපවත් ආසනීයවත් ඉන්න බෑපයක් නොහෙල්ලුයි. අන්න ඒ විදිහට අපි ඉරියව් මාරු කිරීමෙන් දුක දුක වෙන දුක වහා ගන්නවා. ඉරියව් මාරු කිරීම කියලා තුලින් අන්න අර විපරිණාමය ඒක හංග ගන්නවා. ඉතින් කොටින්ම කියතොත් අන්න විපරිණාම දුක්ඛතා දෙවෙනි මට්ටමයි. ඊටත් වඩා සියුම් මට්ටමක් තියෙන එක භාවනාමය මනසට වැටෙන එක. ඒකට තමයි සංඛාර දුක්ඛතා කියලා කියන්නේ. සංස්කාර කියන වචනේ ඊටාත්ම පුළුල් වචනයක්. මේ යෝගාවචර පින්නතුන්ට ඒක සමහර විට හුරු වෙන්න පුළුවන් නැති කෙටියෙන් කියනවා නම් අපි මුළු මහත් ජීවිත පැවැත්ම තුල තිබෙන්නේ සකස් කිරීම ගොඩක් සූදානම් වීම ගොඩක් කියලා කියන්න පුළුවන්. අපේ මේ කායික වශයෙන් සූදානම් වීම ගොඩක්, <clears throat> වාචසික වශයෙන් සූදානම් වීම ගොඩක්. දැන් මට මේ ධර්ම දේශනාව සඳහා ඒත් සෑහෙන වෙහසක් ගන්න ඕන. මේ ඉඳ හිටලා මේ ශබ්දය මේක අඩු වුණාම ශබ්ද විකාශනය නැතුණාම මගේ විකාශනයවත් පාවිච්චි කරන්න වෙනවා. මේකත් මහා දුකක්. කොහොම ඉතින් කොහොම නමුත් මේ දුක අවබෝධ කර දීමටයි මේ වචන ටික කියන්නේ. එතකොට මේ විදිහට බලනකොට මේ සංඛාර මේ වගේම අපේ මේ හිතවිලි හිත තුල ඇති වෙන සිතිවිලි හැම එකක්ම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන තියෙනවා. ඒක තමයි සංඛාර මේ හිත තුල විතර්ක සමූහය අපි මේ සැපේ කියලා හිතන දේවල්. අපි හිතමු දැන් මේ මහා ධනවන්ත කෙනෙකුට යම්කිසි ප්‍රශ්නයක් ආවා. හෙට උදෑසන වෙනකොට මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් මුළු මහත් ව්‍යාපාරයම විනාශයි. විදිය ප්‍රශ්නයක් ආවහම මුළු රෑ නොනිදා කල්පනා කරනවා. අන්න ඒ අවස්ථාවේ අර විතර්කවල හිතවිලියේ තිබෙන දුක් ස්වභාවය තේරෙනවා. ඔන්න ටිකක් තේරුම් ගන්න පුළුවන් සංස්කාරවල දුක් ස්වභාවය. ඕක අනුව තමයි බුදු පියාණන් වහන්සේ සබ්බ සංඛාර සමත කියලා මේ නිවන පිළිබඳව හඳුන්වන්නේ. මේ සිත තුළ නිරන්තරයෙන් කරන මේ සකස් කිරීම. මේ සකස් කිරීමට කර්මත් අයිති. ඒ කර්මවල තිබෙනවා පින් පව් කියලා දෙකක් මේ පින්නතුන් දන්නවා. ඉතින් පින් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයා පව් කරන්න එපා පින් රැස් කරමු කියලා කියනවා. නමුත් ගැඹුරින් කල්පනා මේ වරදවල වටහා ගන්න එපා. මේවා අන්තයට ගන්න එපා. නමුත් ගැඹුරින් කල්පනා කළ බැලුවොත් මේ සංසාර පැවැත්ම ගැන කල්පනා කළ බලනකොට පින් රැස් කරත් පව් රැස් කරත් සංසාරයේ වැඩෙනවා. ඒක උපමාවට දක්වලා තියෙන පොත්වල අපි හිතමු මරන්න එළදෙනක් ගෙනියනවා. මේ එළදෙන ගෙන යන පාරේ එක තැනක ඇල් වතුර දෙනවා. තව තැනක උණු වතුර දෙනවා. ඉතින් මේ උණු වතුර බිව්වත් ඇල් වතුර බිව්වත් අර එළදෙන මරණය කරා ඒකාන්තයෙන් මේ යනවා. අන්නේ උපමාව අනුවයි ගන්න තියෙන්නේ. අපි පින් කරත් පව් කරත් මේ පැවැත්ම මේ සියල්ල අතහැරලා අපට යන්න සිද්ධ වෙනවා. දිව්‍ය ආත්ම භාවයේ උනත් එපමණයි. කොච්චර කල්ප ගණන් හිටියත් ඒ චුත වෙන වෙලාවේ දුකක් දුකටපත් වෙනවා. ඔන්න විදිය තත්ත්වයක් මරුණා හෝ චුත වුණා හෝ එයින් ගිලිහි යන අවස්ථාවේ දුකටපත් වෙනවා. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ මෙන්න මේ තණ්හාව නැති කර ගැනීමටයි අපේ උත්සාහය තිබිය යුත්තේ. තණ්හාව තුලිනුත් තණ්හාවත් අවිද්‍යාවත් එකතු වෙලයි අපට මේ මේ සංස්කාර රැස් කිරීමට අපව පොළඹවන්නේ. ඉතින් මේ සමහර සංස්කාර අපට රැස් නොකර බෑ. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඒකයි අපි කියන්නේ අර මේ මේ කාණුව අන්තගාමීව අපි පිනුත් අතහරිමු, කුසලුත් අතහරිමු, භාවනාවත් අතහරිමු කියලා එහෙම ගන්න නරකයි. නමුත් ක්‍රමානුකූල අනුපූර්ව ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අර පාපකාරී බව, පව්වලට නැඹුරු බව ඒක ඉවත් කරලා අපි හිත කුසල් පැත්තට, පින් පැත්තට නැඹුරු කරන්න ඕන. මේ නැඹුරු කිරීම තුළින් අපට යටත් පිරිසෙන් දැන් අර පින් ශක්තිය නිසා යමක් පිනක් අර ජරත් පිරිසෙන් දානයක් දීපු පින නිසා හෝ වෙන්න පුළුවන් පූතිගත් තිස්ස ස්වාමින් වහන්සේට බුදුරජාන් වහන්සේගෙන් අවසාන අවස්ථාවේ උපාස්ථානය ලැබුණේ. ඒ උපාස්ථානයවත් ලැබුණ නැත්නම් අර අර දානමය පිනේ පානිසංස වශයෙන් අර පූතිගත තිස්ස ස්වාමීන් වහන්සේ ආයිත් සංසාරයටම වැටෙනවා. අන්න ඒක අනුව අපි කල්පනා කරන්න ඕන. අපි පවින් ඉවත් වෙලා පින් කරන්න ඕන. නමුත් පින් වල ඇලී සිටින්න නරකයි. ඒකේ ප්‍රායෝගික අර්ගය තේරුම් ගන්න ඕන. මේ පින තුලින් අපි මේ කරන්නේ අපේ සිත උසස් තත්වයකටපත් කර ගැනීමයි. මොකද්ද උසස් තත්වය කියලා කියන්නේ? කුසල් කියන જાතිය, දැන් අකුසල් කියලා જાතිය, ලෝභ දෝෂ මෝහ තුලින් පැන නගින දේවල්. කුසල් කියන જાතිය අලෝභ, අදෝස, අමෝහ කුසලයක් කරන හැම අවස්ථාවකම සුළු වශයෙන් හෝ ලෝභයෙන් ඉවත් වෙනවා, ද්වේෂයෙන් ඉවත් වෙනවා, මෝහයෙන් ඉවත් වෙනවා. ඒකයි අපට උපකාර වෙන්නේ. මොකද අපේ නිවන කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉවත් වුණු අවස්ථාවයි. ඒ පැත්තට හැරිලායි එතකොට අපි අර කුසල් කුසල් ගමන යන්නේ නිවන් පැත්තට හැරිලායි. අකුසල් ගමන යන්නේ යන්න අනිත් පැත්තට සංසාරේ පැත්තට හැරිලායි. ඒක නිසා අපට කුසල් උපකාර වෙනවා. නමුත් ඒකත් සංස්කාර වේගයක්. යම් අවස්ථාවක ඒකිනුත් මිදෙන්න තරම් අපි ශක්ති සම්පන්න වෙන්න ඕනේ. ඒකට උපකාර වෙන්නේ මේ වායේ අනිත්‍ය ස්වභාවය සලකලා මේ වායේ අනාත දුක් ස්වභාවය සලකලා අනාත්ම ස්වභාවය සලකලා ගැඹුරින් ක්‍රමක්‍රමයෙන් මේ හැම එකකින්ම හිත මුදා ගැනීම පංචස්කන්ධයෙන් හිත මුදා ගැනීම තරමට தත්වය தත්වයකට අපේ භාවනාවෙන් අපි හිත ගෙනීමයි. අන්න ඒ විදිහට එතකොට මෙතන මේ නිවන් දක්වාම යන ධර්මකාරණා රාශියක් මේ ධර්ම කතාව තුලින් මේ පින්නතුන්ට මතු කර ගන්න පුළුවන් උනා ගිලන් උපස්ථානය කියන එක මේ සමාජයේ ඒකත් සමාජ ධර්මයක් හැටියට බලනකොට ඒකටත් අදාළ දේවල් තිබෙනවා. නමුත් ඒකට එක්කම අපි කල්පනා කරන්න ඕන අපේ ඒ ඥාති හිතයිෂී ආදීන් ලැබුණු අවස්ථාව අපි ධර්මයෙන් උපස්ථාන කරන්න පුරුදු වෙන්න ඕන. මොකද මේ සංසාර රෝගයෙන් මේක තමයි භයානකම රෝගය මේක මේකෙන් මිදෙන්න අපි උපකාර කිරීම තමයි ඇත්ත වශයෙන්ම නියම ගිලන් උපස්ථාන යන්නේ විදිහට කල්පනා කරගෙන දැන් මේ පැයක් පමණ වේලා මේ පින්වත් පිරිස රාජීවශ්නුක ශීලයේ එහෙම නැත්නම් ඊටත් වඩා උසස් ශීලයේ පිළිහිටලා මේ අවස්ථාවේ ධර්මදේ ධර්ම ධර්මදේශනාවකට සමන් දුන්න අපි අර නිතර මතක් කරන ආකාරය ධර්ම ශ්‍රවණානි සංසය අපිට හැටියට අපි සලකන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා වඩා වර්ධනය කර ගැනීමට උපකාර වෙන සිතුම් පැතුම් මේ පැයක් තුල ඇති කර ගැනීමයි ඒ ඇති කරගත්තු ඒ පුණ්‍ය ශක්තිය තුලින් මේ පින්වත් පිරිසට අකිතාකින්මනි මේ තම තමන්ගේ බණ භාවනා දිනු පවුණු කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් වූ අමා මහ නිවනින් මේ සියලු සංසාර රෝගෙන් මිදෙන ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවිචේ සිට අකනිටා දක්වා වූ මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසල අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන සත්වයින් නැත්නම් ඒ හැම කෙනෙක්මත් අපේ ඥාතිනුත් ඇතුළු හැම කෙනෙක්මත් මේ අනුමෝදන් වීම තුලින් ඒ හැකිතාක් ඉක්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදී උතුම් මමා මහණිවනින් සැනසෙත්වා කියන කාරුණික චේතනාවත් ඇති කරගෙන මේ විදියට ගාථා කියලා පින් පමුණවන්න එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං දේවානුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං का काष्ठा जभुम्मठा देवनागमैधिका मुदित्वा चिरं रक्षं दुःखपत्ता जनि दुःखा भयपत्ता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 මීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න